ඉතින් ඒ සඳහා වටිනා අර්ථයක් ඇති වෙච්ච සූත්‍රයක් තමයි මම අද දවසේදී පැහැදිලි කළා දෙන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසිකේ තියෙන මහා දුක්ඛකන්ද සූත්‍රය කියලා. මේ මහා දුක්ඛකන්ද සූත්‍රය ගැන තමයි මම පොඩ්ඩක් අද දවසේදී කරුණු කාරණා වශයෙන් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි එක්තරා අවස්ථාවකදී භාගවත් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර චේතනාරාමයේ වැඩ ඉන්න කාලෙදී බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් දවසක් සවැත් නුවර පිණ්ඩපාතයට ගියා. උදේ සවැත් නුවර පිණ්ඩපාතයට වැඩියා. ඉතින් උදේ පින්ඩපාතෙට බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩිහාම මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා අපි පින්ඩපාතේ ආව තාම උදේ වැඩි. ගෙවල් වල දාන එහෙමත් හදලා නැතු ඇති. තාම උදෑසන වැඩි, කල් වේලා වැඩි. පින්දපාත යන්න කල් වේලා එනකම් මේ මෙතන අන්‍ය තීර්ථක ආශ්‍රමයක් තියෙනවා. අපි ඒ ආශ්‍රමයට නිකයියා කියලා භික්ෂුන් වහන්සේලා කතිකා වෙලා කතා කරගෙන ඒ ළඟ තියෙන අන්‍ය තීර්ථක පරිබ්‍රාජක ආශ්‍රමයක් තිබුණා. ඒ ආශ්‍රමයට ගියා. ඊට පස්සේ ගියාට පස්සේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජක මේ ස්වාමීන් වහන්සේලා පිළිඅරගෙන ඔවුන් සිහි කටයුතු සතුටු යුතු කතා කරලා එකපසක හිටිය. ඉන්නකොට ඒ අංගතීර්ථක පරිබ්‍රාජකයෝ මේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. එවත්නි ඔබගේ ශාස්ත්‍රෝන් වූ ශ්‍රමණ බවත් ගෞතමයෝ කාමයන්ගේ ඒ පිරිසිඳ දැකීම පනවනවා. එතකොට ඒ වගේම රූපය පිරිසිඳ දැකීම පනවනවා. වේදනාව පිරිසිඳ දකින්නේ කොහොමද කියලා පනවනවා. අපේ ශාස්ත්‍රඥ වහන්සේලත් අපිට කාමයේ පිරිසින් දකින්න පනවලා තියෙනවා. ඒ වගේම රූපය කියන එක පිරිසින් දකින්න පනවලා තියෙනවා. වේදනාව කියන එක පිරිසින් දකින්න පනවලා තියෙනවා. ඉතින් ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ධර්ම දේශනාවන් හා අපේ ශාස්ත්‍රඥ වහන්සේලාගේ ධර්ම දේශනාවන් අතර ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ අනුශාසනාවන් හා අපේ ශාස්ත්‍රඥ වහන්සේලා අපිට පෙන්වන අනුශාසන අතර වෙනස මොකක්ද? කුමක්ද නානා කාරණාව? අපිත් කාමයේ පිරසෙන්ද දකින්න, රූපයේ පිරසෙන්ද දකින්න, වේදනාව පිරසෙන්ද දකින්න තමයි ප්‍රතිපත්තිය හේතුවෙන්නේ කියලා අනේ තීර්ථක පරිබ්‍රාජකයෝ මේ භික්ෂුන් වහන්සේලාට මතක් කළා. ඒ අවස්ථාවේදී මේ භික්ෂුන් වහන්සේලා මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනයට සතුටු වෙන්නේ නැහැ. හැබැයි අසතුටුුනේත් නැහැ. අමනාපුනේත් නැහැ. සතුටු වෙන්නේත් නැතුව අසතුටු වෙන්නේත් නැතුව මේ කරුණු කාරණා හිතේ තියාගෙන මේ ධර්මයේ අර්ථය භාග්‍යතුන් වහන්සේ හැමෙදී දැනගන්නම කියන අදහසෙන් නැගිටලා පින්ඩපාතින් ගිහිල්ලා පින්ඩපාතින් පස්සේ දාන වළඳලා හවස් කාලෙදී මේ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ බෙදකින්ට ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට සකසා වන්දනා කරලා එකත් පසට ඉන්නකොට උදේ වෙච්ච සිද්ධිය කිව්වා. අපි හැම දිනම එකතු වෙලා උදේම පින්ඩපාතේ වැඩියා. එතකොට තාම කල් වේලා වැඩි කියලා අනිතීර්ථක අසපුවක් තිබුණේ අසපුට ගියා. ගියාම අනිතීර්ථක පරිබ්‍රාජකය අය අපිට කිව්වා ඔබගේ ශාස්ත්‍රීය ශ්‍රමණ බව ගෞතමයොත් ශ්‍රමණ බව ගෞතමයොත් කාමයේ පිළිසින් දකින්න, රූපයේ පිළිසින් දකින්න, වේදනාව පිළිසින් දකින්න පනවනවා. අපේ ශාස්ත්‍ර මහන්සියලත් පනවනවා. ඉතින් අපේ ශාස්ත්‍ර මහන්සියලගේ ශ්‍රමණ බෞද්ධ ගෞතමයන්ගේ වෙනස මොකද්ද කියලා අහුවා. සෝන් භාගතුන් වහන්සේ අපේ ප්‍රශ්නයට සතුටු වෙන්නේ නැහැ. අසතුටු වුණත් නෑ භාග්‍යතුන් වහන්සේ හැමෙදී මේ අර්ථය දැනගන්නෙම කියලා අපි ආවා. ස්වාමී කියලා බුදුසමහසලා මේ සිද්ධිය මතක් කළාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි එහෙම අහන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් ඕගොල්ලෝ ප්‍රශ්නයක් අහන්න. අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් ප්‍රශ්නයක් අහන්න. මොකද්ද? හැවත්නේ කාමයේ පිසින් දකින්න කිව්වනම් කාමයේ ආස්වාදයේ මොකක්ද? කාමයේ ආදීනවේ මොකක්ද? කාමයේ නිස්සරණය මොකක්ද? රූපයේ ආස්වාදයේ මොකක්ද? රූපේ ආදීනව මොකක්ද? රූපේ නිස්සරණය මොකක්ද? වේදනාවේ ආස්වාදය මොකක්ද? වේදනාවේ ආදීනව මොකක්ද? වේදනාවේ නිස්සරණය මොකක්ද කියලා අහන්න. මහන්නේ මෙහෙම අහන ඇහුවාම මේ අන්න තීර්ථක පරිපාචකයෝ මේකට කරුණු කාරණා සපයා කියන්ට කවදාවත් හැකි වෙන්නේ නැහැ. මත්ය අය විහෙතටපත් වෙනවා විතරයි. මහණෙනි දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ව ප්‍රජාව තුළ මේ ප්‍රශ්නයට අහලා සිත සතුටු කරයි නම් තථාගතයන් වහන්සේ හෝ තථාවක ශ්‍රාවකයෙක් හෝ මේ ශාසනයෙන් අහගත්ත කෙනෙක් හෝ ඇරෙන්න මේ ලෝකයේ තුල මේ ප්‍රශ්නයට පිළිතුරු සපයලා හිත සතුටු කරනම් එම්බොද්දු කෙනෙක් මේ ලෝක ධාතුවේ මම දකින්නේ නැහැ. ලෝකයට මේ ධර්මතාවය අවිෂයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ව ප්‍රජාව තුළ මේ මේ ප්‍රශ්නයට පිළිතුරු සපයලා හිත සතුටු කරනවා නම් ඒබඳු පිරිසක් මම දකින්නේ කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවා ඒක මේ අන්තතු පිරිවැජයන්ට නැත්නම් මේ ලෝකී ආයත සම්බුද්ධ ශාසනය අසුර නොකළ සද්ධර්මය අහලා නැති අයට අවිෂයයි. විෂය වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. පෙන්වලා බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි කාමයන්ගේ ආස්වාදය මොකක්ද? අතට මහණ කාමයන්ගේ ආස්වාදය මොකක්ද? බුදුරජාණන් දේශනා කරනවා පංචමේ වික්‍රේ කාම ගුණ මහණෙනි මේ කාම ගුණය පස් දෙනා කියනවා. හ්ම් ඉෂ්ඨෝ කාන්තෝ මනාපෝ පිය රූපෝ ඇසින් දත බලන් ඇසින් බලලා දත් යුතු රූප තියෙනවා ඉෂ්ඨෝ කාන්තෝ ප්‍රිය වූ මధుර වූ මන වඩන කණින් අසා දත් යුතු ශබ්දයෝ තියෙනවා ඉෂ්ඨෝ කාන්තෝ මනාපෝ මధుර වූ නාසයෙන් දතියුතු දතියුතු ගන්ධ දිවෙන් දතියුතු රස කයින් දතියුතු ස්පර්ශ තියෙනවා මානෙ මෙන්න මේවට කියන පංචකාම ගුණ කියලා. මෙන්න මේ පංචකාම ගුණ ධර්මයන් අරඹය යම් කිසි කෙනෙකුට සුවක් සොම්නසක් ඇති වෙනවා නම් එයින් රූපයක් බලනකොට සුවක් සොම්නසක් ඇති වෙනවා නම් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඒ ඒ අරමුණු ඇසිරි කරනකොට සුවක් සොම්නසක් දැනෙනවා සතුටක් දැනෙනවා මේ කාමයන්ගේ ආස්වාදයයි මේක තමයි කාමයන්ගේ ආස්වාද. ඒතර කාමයන්ගේ ආදීනව මොකක්ද? කාමයන්ගේ ආදීනව මොකක්ද? මහණ යම් කිසි කෙනෙක් මෙලොව ජීවත් වෙනකොට ඒ ජීවිකාව කරන්ට නොයෙක් කුමන හෝ රස්සාවක් කරන්ට වෙනවා. ලියන කියන වැඩක් හෝ මුද්‍රා තැබීමක් හෝ ගණිතයක් හෝ එහෙම නැත්නම් ගව පාලනයෙන් හෝ කුෂිකාරණයෙන් හෝ පිළඳාමෙන් හෝ එහෙම නැත්නම් රජවරුන්ට සේවය කිරීමෙන් මේ වගේ කුමන හෝ රස්සාවක් කරන්න වෙනවා ජීවත් වෙන්න. ඒක රස්සාවක් කරන්න යනකොට සීතෙන් පීඩා විඳින්න වෙනවා උෂ්ණෙන් පීඩා විඳින්න වෙනවා මැසි මදුරු අවුසුලන් වලින් නොඑක් විදිය පීඩාවන් විඳින්න වෙනවා පීඩාවන් තරගෙන තමයි සේවය කරන්න වෙන්නේ ඒ වගේම සාපිපාසාවන්ගෙන් මැරෙමින් පිපාසයෙන් පීඩිත වෙමින් බඩගින්නෙන් පීඩිත වෙමින් තමයි රස්සාවක් කරන්න වෙන්නේ මේ විදිහට තමයි ජීවිකාවක් කළ ජීවිතේ ජීවත් කරන්න වෙන්නේ කෙනා කෙනා විසින් දැක්ක යුතු පළවෙනි කාමයන්ගේ ආධිනව මේක තමයි මේ විදිහට දුක් විඳින්න වෙන්නේ මේ කාමයේ තියෙන ආදීනවය. මොකද ජීවිතය ජීවත් කරන්න ගියාම නිකම්ම ඉබේම හැම දෙයක්ම පහළ වෙන්නේ කුමන හෝ රස්සාවක් කරන්න වෙනවා. ඒ රස්සාවක් කරන්න වෙනකොට Tamanට ඕනේ විදිහට ඕනේ ආකාරයකට ඉන්න වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ වෙලාවක සීතු උෂ්ණ මැසි මදුරු අවුසුලන් සාපිපාස ආදී එතකොට මෙන්න මේ වැන් ස්පර්ශ වෙලා දුක් විඳින්න වෙනවා. මේක ප්‍රථම මෙලොවදීම දැක්ක යුතු ධිට්ඨතම වේදීම කාමයන්ගේ ආදීන. ඊට පස්සේ දෙවනුවට පෙන්නනවා යම් කිසි කෙනෙක් ජීවිතේ ජීවත් කරන්ට කියලා කුමන හෝ කර්මාන්තයක් කරන්ට උත්සාහවත් වෙනවා. වීර්යවන්ත වෙනවා. එහෙම ගැටලා වෑයම් කරලා ගොවිතැනක් හෝ වෙළඳාමක් හෝ කුමන හෝ ආකාරයේ රැකියාවකින් බොහෝ උපදවා ගන්නට මහන්සි වෙනකොට ඒ මහන්සි වෙන මහන්සි වෙන ඔහුගේ ඔහුට ඒ භෝග උපදින්නේ නැහැ. එතකොට ඔහු අඬනවා විලාප දෙනවා පපුවේ අද්ග ගන්නවා සිහි මුලාවටපත් වෙනවා ක්ලාන්තයටපත් වෙනවා අනේ අපේ උත්සාහය හිස් වුණා අපේ මේ වීර්ය විඵල එකක් බවටපත් වුණා අපි කරපු මේ කැපකිරීම හිස් ශුන්‍ය ස්වභාවයටපත් වුණා. මේ ධනෙ අපිට හම්බුනේ නැහැ, උපන්නේ නැහැ නේ කියලා එහෙසට දුකටපත් වෙනවා. මේ කාමයන්ගේ මෙලොවම දැක්විය යුතු තවත් ආදීනවය. ඊට පස්සේ යම් කිසි කෙනෙක් භෝග උපදවා ගැනීම සඳහා කුෂි කර්මයෙන් වේවා වෙනදාමෙන් වේවා වෙන කුමන ආකාරයකින් ඒ කර්මාන්තයකට උත්සාහවත් වෙනකොට ඝටනකොට වෑයනකොට වෑයම් කරනකොට ඒ ඝටල වෑයම් කළා උත්සාහවත් වීම නිසා භෝගේ උපදවා ගන්නවා ඊට පස්සේ ඒ උපම් භෝගය මංගාව මගේ මේ ධනෙ රජ්ජුරු හෝ නොගනිත්වා හොරු හෝ නොගනිත්වා අප්‍රිය දායාද කරුව හෝ නොගනිත්වා එහෙම නැත්නම් ගින්නට හෝ හසු නොවේවා ජලයට හෝ හසු නොවේවා කියලා එක් රැකගන්න මහත් වූ වෙහසක් දරනවා. රැකගන්න මහත් වූ වෙහසක් දරනවා. රැකගන්න එසේ මහත් වූ වෙහසක් දරුවත් ඒ එයාගේ වස්තුව රජුන් හෝ ගන්නවා. හොරු හෝ හොරකම් කරනවා. ඒ වගේම අප්‍රිය අකමැති පුද්ගලයෝ වස්තු අරගෙන යනවා. එහෙම නැත්නම් ගින්නට හෝ හසු වෙලා විනාශ වෙන්න පුළුවන්. ජලයකට හෝ හසු වෙලා විනාශ වෙන්න පුළුවන්. එකල්හි අඬනවා විලාප දෙනවා පපියක් ගහනවා සීමුලාවටපත් වෙනවා ඒ කාන්තෙන් අපේ තිබුණ මේ ධනෙ අපිට නැති වුණා අහිමි වුණා මේ අහෝ කියලා විලාප දෙනවා අඬනවා වැළපෙනවා මහණෙනි මේද කාමය නිසා කාමයේ හේතුයෙන් කාමයේ කරනකොට කාමයේ නිදානකොට ඇතිවෙන දුකක් ආදීනව කාමයන්ගේම ආදීනව. තවද මහණෙනි මේ කාමය නිසා රජවරු රජවරු සමග විවාද කරනවා. එතකොට බමුණු බමුණු එක්ක කට්ටිය පිරිස කට්ටිය පිරිස එක්ක ශාස්ත්‍රීය පිරිස ශාස්ත්‍රීය පිරිස එක්ක බ්‍රාහ්මණය බ්‍රාහ්මණය එක්ක ගෘහපතිය ගෘහපතිය එක්ක විවාද කරනවා රණ්ඩු කරනවා ඒ වගේම අම්මලා පුතාලා එක්ක පුතාලා අම්මලා එක්ක රණ්ඩු කරනවා. ඒ වගේම තාත්තලා පුතාලා එක්ක පුතාලා තාත්තලා එක්ක රණ්ඩු කරනවා. සහෝදරයා සහෝදරිය එක්ක සහෝදරී සහෝදරිය එක්ක රණ්ඩු කරනවා. ওই විදිහට රණ්ඩු කරනකොට කලහ විවාද කරනකොට ඔවුන් අතින් පයින් ගහ ගන්නවා. ඊට පස්සේ ගල් මුගුරු වලින් ගහ ගන්නවා. කැට කැපති වලින් ගහ ගන්නවා. ආයුධ වලින් සමහරට ගහ ගන්නවා. මෙහෙම ගහ ගන්නකොට එතෙන්දී කෙනෙක් මරණයට හෝපත් වෙනවා. මරණ හා සමාන දුකට හෝපත් වෙනවා. මහණෙනි මේ කාමයේ නිසා උපදින මෙලෝදීම දැක්විය යුතු කාමයේ තවත් ආදීනවයක්. ඒ වගේම මහණෙනි කාමයේ නිසා නොඑක් විජේ රජවරු දුනු ඊතල අරගෙන දෙපස්සෙන් එකට රැස් වෙලා යුද පිටුවට පැමිණෙනවා. ඊතල වලින් විදිනු ලබන කල්හි අඩයති වලින් පහර දෙන කල්හි හෙලි වලින් තමා ගස්න කල්හි එතකොට කඩු වලින් හිස ගසා දමනකොට මේ විදිහට ඒ නොයෙක් විදිහේ කෝරෝ කටුකු තියුණු දුක් වේදනාවන් ඇති වෙන යුද සංග්‍රාමයට වැදලා යුද්ධ කරනවා මහණනි මේ විදිහට යුද්ධ කරනකොට ඒතනද මරණය හෝ මරණා සමාන දුකටපත් වෙනවා. නේද මහණනි කාමයේ නිසා කාමයේ හේතුයෙන් මෙලෝදීම දැක්ක යුතු දුක. තවද මහණෙනි කාමය නිසා කාමයේ හේතුයෙන් කාමයේ හේතුයෙන් කෙනෙක් හන්දිවල පාරවල් වල රැකලා ඉඳලා මම් පහරන හොරකම් කරනවා. ඒ වගේම ගෙවල් විදින හොරකම් කරනවා. ගෙවල් විදින හොරකම් කරනවා. ඒ වගේම නොයෙක් භවභෝග වගේ දේවල් හොරකම් කරනවා. ඒ වගේම පර අඹුවන් කරා පරදාර සේවනය කරනවා. මේ විදිහේ නොයෙක් අකුසල ධර්ම කළාම රාජපුරුෂයව අල්ලන මේ පුද්ගලයාව රජුරවන්ට යොමු කරනවා. රජුරන්ට යොමු කළාම රජුව මොකද කරන්නේ මේ හොරාට මේ දඬුවම් පමුණනවා. කසෙන්ද තලනවා, වේවැලින්ද තලනවා. ඊගාවට අඩ යටින්ද ගහනවා. කන්ද කපනවා, නාසයද කපනවා, කන්නාසද කපනවා. එතකොට අතද කපනවා, කකුල්ද කපනවා, අතපයද කපනවා. ඒ වගේම මෙතන දෙත්‍රිස් වදයක් දෙන වෙලාවක ඇත්තටම ඉගෙන ගන්න හරි වටිනවා. ඊට පස්සේ ඔලු කට්ට ගලවලා මේ මොලේ උතුරවනවා. ඒ වගේම ජෝතිහත්ක කියලා අත්වල තෙල් පහන් තෙල් සහිත රිදි කඩවල් ඔතලා ඒකට ගිනි තියනවා. ඊට පස්සේ කට ඇරවලා පහම්පත්තු කරලා ඒ තුල තියෙන මේ වගේ ඒ වගේම ජීවත් විද්‍ය උල තියෙනවා හිස ගසා දානවා ගොඩාක් තියෙනවා මම ටිකයි කිව්වේ මේ විදිහට රජවරු අර වැරදි කරපු හොරාට නොයෙක් විදිහ දඬුවම් පමුණුනවා ඒ හේතුවෙන් කූරු කටුකු තියුණු දුක් වේදනාව විඳිනවා මහායන කාමය නිසා කාමයේ හේතුවෙන් මෙලෝදීම ඇති වෙනවා ආදීනවයක් මේ කාමය නිසා ඇතිවෙන ආදීනවයක් තමයි මේ බඳු කම්කටොළු වල දුක් වලටපත් වෙන්න වෙන එක. ඒ වගේම මුතුනි කාමය නිසා කාමයේ හේතුයෙන් කාමයේ මුල් කාරණාව කරගෙන කයෙන් දුසරිතේ හැසිරෙනවා. වචනෙන් දුසරිතේ හැසිරෙනවා. මනෝමෙන් දුසරිතේ හැසිරෙනවා. කයෙන් හිතින් කයෙන් වචනෙන් දුසටි හැතිරලා අකුසල කර්ම කරලා මරණයන් මැත්තේ සැපයෙන් පහ වූ නපුරු ගතිය දුගතියකට වැටෙනවා. කාමයේ හේතුයෙන් කාම මුල් කරගෙන පරලෝ වශයෙන් මේ වගේ දුගතියකට වැටෙනවා. මහන්නේ මේ තමයි කාමයන්ගේ තියෙන ආදීනව. ආස්වාදී බොහොම ටිකයි අර කාම වස්තු රූප, ශබ්ද, ගන්ධ, රස නිසා යම් ආස්වාදයක් සොමනසක් ලැබෙනවා ඒක තමයි ආස්වාදය. හැබැයි ඒබඳු රූපයක් බලලා සද්දයක් අහලා සතුටු මාත්‍රයක් සොම්නස් මාත්‍රයක් විතරයි ඇති උනේ ඇති කරගන්න මේ මට්ටමේ හැසිර හැසිර ඉන්න කෙනාට ඇති වෙන ආදීනව තමයි අර වගේ රස්සාවල් කරන්න ගියාම භෝගයක් උපදවන්න උත්සාහවත් වෙනවා උපදින්නේ නැහැ උපම් භෝග රැකගන්න බෑ දෙමෝපිය සහෝදරයෝ ඥාති අතර විවාද කලහ රණ්ඩු ගැටලු ඇති වෙනවා රජවරු රජවරු අතර රණ්ඩු වෙනවා මේ කකුසල කර්ම කෙරිලා රජවරු අල්ලගෙන හිරේ විලම්භය දානවා නොයෙක් දුක් වේදනාවන්ට පමුණුවා ඒ තරක් නෙමෙයි සසර දුගතියකට යන්නත් වෙනවා මහණෙනි මේ කාමයන්ගේ ආදීනව හැටියට දකින්න කියලා පෙන්වනවා පින්වතුනි හොඳට හිතලා බලන්න අපිට උනත් ditta ධම්මව මේක මොන තරම් ඇත්තද කියලා තේරෙනවා. අපි ඇහෙන් රූප බලලා ආස්වාද මාත්‍රයක් කනින් ශබ්ද අහලා ආස්වාද මාත්‍රයක් ගන්ධ සුවඳ රස කයින් ස්පර්ශ ලැබලා ආස්වාද මාත්‍රයක් අනුව හිත හිතා ජීවත් වෙනවා. ඒ වටපිටාවේ රැඳිලා ඉන්නවා. ඒ වටපිටාවේ රැඳිලා ඉන්න අපිට අද දවසේ බලන්න මොන තරම් ඇත්තක්ද කියලා මේ පෙන්වපු ආදීනව කියලා පෙන්වපු ටික ඔක්කොම විඳින්න වෙලා තියෙනවා ඒ මත අපේ ජීවිතය ගොඩනැගලා තියෙන හැටි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහාන්නේ කාමයන්ගේ නිස්සරණය මොකද්ද ඒ පංචකාම ගුණ ධර්මයන් කෙරෙහි යම් ඡන්දයක් රාගයක් තියෙනවා නම් අන්නේ ඡන්ද රාග විනයනයක් තියෙනවා නම් ඒ කාම ඒ ආරම්භය යම් තණ්හාවගේ අත්හැරීමක් තියෙනවා නම් තණ්හාවගේ නැති කිරීමක් තියෙනවා නම් මෙන්න මේක කාමයේ නිස්සරණය කියලා උත්‍රාජනසි පෙන්වනවා. ඊටසේ මහණෙනි කෝ රූපං ආස්වාදෝ කෝ ආදීනෝ කෝ නිස්සරණෝ රූපී ආස්වාදේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා <clears throat> යම් කිසි ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ ගෘහපති කන්‍යාවක් ඉන්නවා වයස අවුරුදු 15ක් හරි 16ක් හරිවන ඊතා උසදනෝ ඊතා මිටිදනෝ ඊතා කෙට්ටුදනෝ ඊතා මහද්දනෝ ඊතා කළුදනෝ ඊතා සුදුදනෝ අවුරුදු 15ක් හෝ අවුරුදු 16ක් වයස ඇති ශාස්ත්‍රීය හෝ බ්‍රාහ්මණ හෝ ග්‍රහපති හෝ යම් කන්‍යාවක් ඉන්නවා මහණෙනි මේ කාලෙදී ඇගේ රූප ස්වභාවය කොහොමද ගොඩක් ලස්සනයි. එතකොට ඒ රූපය නිසා යම් සුවක් සොමනසක් ලැබෙනවා නම් ඒක රූපය ආස්වාදේ. ඒක රූපේ ආස්වාදේ. අර වගේ රූපය හොඳට තියෙන කාලෙදී ඒ රූපය නිසා සුවක් සොමනසක් ලැබෙනවා ආස්වාදයක් ලැබෙනවා ඒක තමයි රූපේ ආස්වාදේ. මහණෙනි රූපේ ආදීනව කියන්නේ මොකක්ද? ඒ නැගණියම ඒ නැගණියම ඒ ගැහණු කෙනාම අර හරීම ලස්සනට අවුරුදු 15ක් 16ක් කාලේ හිටිය පිතා උසත් නැහැ, ඉතා මිටිත් නැහැ, කෙට්ටුත් නැහැ, මහතත් නැහැ, කළුත් නැහැ, කුලා කැත විදිහට සුදුත් නැහැ. හරි ලස්සනයි. යම් ශාස්ත්‍රීය බ්‍රහ්මන ග්‍රහපති කන්‍යාවක් හිටියනම් ඒ කාලේ රූපේ හරි ලස්සනයි. ඒ නැගණියම ඒ අවුරුදු 15000 කෙනාම පහු කාලෙදී අවුරුදු 80ක් හෝ 90ක් හෝ 100ක් විතර වයසට ගියාම දත් වැටිලා කෙස් ඉදිලා හැම රැලි වැටිලා ඒ වගේම කොන්ද කුඩු වෙලා සැරවැටියක් ආදාරෙන් යන නොයෙක් විදිහේ ලෙඩ රෝගයන්ගෙන් යුක්ත වෙලා. ඉතින් මේ විදිහට මහණෙනි අර රූපී ආස්වාදය අතුරුදහන් වුණා. ඒ රූපී ආදීනෝ මතුවලා තියෙනවා. මේ තමයි රූපී ආදීනෝ මහණෙනි. ඒක තමයි රූපී ආදීනෝ. පහු කාලෙදී අර අවුරුදු 15ක් 16ක් වෙ හිටපු බොහොම ලස්සන හිටපු ඒ නැගණියම නොයේක් විදිහේ ලෙඩ රෝග හැදිලා අනුන් විසින් කවන අනුන් විසින් පොවන නාවන අන්දර තත්ත්වයටපත් වෙලා සිය මල මුත්‍රය තමන්ගේ මල මුත්‍රා කුඩේ තමන්ම වැටිලා ඉන්න දැඩි රෝගී උද්ගම් වූ තත්ත්වයටපත් වෙන්න පුළුවන්පත් වෙනවා මහණෙනි අර රූපයේ ආදීන අර රූපයේ ආස්වාදය අතුරුදහන් වුණා අර රූපේ පැහැපත්කම අතුරුදහන් වුණා මහණෙනි ඒ රූපය ආදීනව මත උනා. මේ රූපය ආදීනවය. මහණෙනි ඒ නැගණියම මේ විඥානය නිරුද්ධ වුණාට පස්සේ නැරිලා ඉද්දිමිල නිල් වෙන ස්වභාවයටපත් වෙනවා. මේ රූපය ආදීනවය. ඒ වගේම මේ රූපය සම්පූර්ණ විපුබ්බක ජාත සම්පූර්ණ සරෝ ගොඩක් බවටපත් වෙනවා. සර්ව ගොඩක් බවට පත් වෙනවා. රූපී ආදීනෝ පහළ වුණා. ඒ රූපයම ඉදිමුලා නිල්ලා පුපුරලා තැන් තැන් වලින් සර්ව පූයාව ගලන විචිද්දක තැන් තැන් වලින් හිල් වෙලා පූයාව ගලන ස්වභාවයටපත් වෙනවා. මහන්නේ මේ රූපී ආදීනය. ඒ රූපයම පණුවන් විසින් කහා දමන ලද සම්පූර්ණ පුලවක රූපයක්ම පණුවන් විසින් මුළු ශරීරයම වහගෙන මුළු ශරීරයෙන් පණුවන් විසින් කාදමන තත්ත්වයටපත් වෙනවා. රූපය ආදීනවා. ඒ රූපයම මස් ලී සහිත නහර සහිත ඇට සැකිල්ලෙන් බැඳුණු ස්වභාවයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඇට සැකිල්ල දක්වා ඇට කූරුද තැන් තැන් වල විසිරලා යන දක්වා තැන දක්වා නව සීවිතික ආකාරයට පෙන්වනවා. මහණනි මේ රූපය දිහා හොඳට බලන්න ප්‍රියයි කියලා මధుරයි කියලා මනාපයි කියලා පිළිනකොට ඒක රූපය ආස්වාද මාත්‍රයක් ආස්වාදයක් දැනෙනවා. නමුත් ඒ රූපේට මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම දේවල් වෙන්න පුළුවන්. මේක තමයි රූපය ආදීනෝ. ඊට පස්සේ ඒ රූපය අරබයා යම් ඡන්ද රාග විනයනයක් තියෙනවා නම් තණ්හාවගේ අත්හැර දැමීමක් තියෙනවා නම් තණ්හාව නොකරන්න පුළු නොකරනකමක් තියෙනවා නම් තණ්හාවගේ නැති කිරීමක් තියෙන මෙන්න මේක තමයි රූපේ නිස්සරණය කියලා කියන්නේ. ඊට පස්සේ කෝ වේදනා ආස්වාද වේදනාවගේ ආස්වාදය මොකක්ද? මහණි යම් වෙලාවකදී කාමයන්ගෙන් වෙන්ව අකුසලයෙන් වෙන්ව විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධානයේට පැමිණෙනකොට ඒ වේදනාව නිසා ඒ වේදනාව නිසා අනුන්ට හිරිහැරෙකුත් නැහැ තමන්ට හිරිහැරෙකුත් නැහැ සුව වූ සුවදායක වේදනාවක් විදිහට නිරෝගී වූ වේදනාවක් අභ්‍යාපච්ච වේදනාවක් වෙනවා මාන මේ වේදනාවේ ආස්වාදයයි මහණෙනි මම වේදනාව අභ්‍යාපජ්ජේ පරම කොට අභ්‍යාපජ්ජේක නිදුක් බව පරම කොට ඇතිකම වේදනාවේ ආස්වාදය කොට කියනවා බුදුහාමර දේශනා කරන යම් වේදනාවක් සැප වුණත් ඒක දුකකින් අවසන් වෙයි නම් ඒ වේදනාවට ආස්වාදයක් කියන්නේ ඒක සැපක් කියන්නේ නියම විදියට වේදනාවක සැපක් නම් ඒ සැපය තුල සැපය තුල තියෙන්නට ඕනේ නිරෝගීකම අභ්‍යාපංචකම ඉතින් මෙන්න මේ වේදනාවේ අභ්‍යාපංචතාවයම මම වේදනාවේ ආස්වාදය කොට පනවනවා කියලා ඒ කියන්නේ වේදනාවක පීඩා රහිත බව වේදනාව විඳිනකොට විඳින්න හදනකොට විඳීම සඳහා යම් වෙහෙස කර බවක්, පීඩාකාරී බවක් නිසානම් වේදනාවක් උපදින්නේ. වේදනාවක් උපදින්නේ ඒ වේදනාව තුළ ආස්වාදයක් නැහැ. යම් වේදනාවක් නිසා පීඩාවක් ලැබෙනවා නම් පීඩා රහිත බවක් නම් තියෙන්නේ. නිරෝගී බවක් නම් තියෙන්නේ. මෙන්න මේක තමයි වේසාවේ වේදනාවේ ආස්වාදය. ඒ නිසා මේ ප්‍රථම ධානය වේදනාව තමයි වේදනාවේ පුරිම ආස්වාදයේදී අභ්‍යාපජ්ජ භවම වේදනාවේ ආස්වාදය කොට කියනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ මේ වේදනාවද අනිත්‍ය වෙනවා ක්ෂය වෙනවා වැය වෙනවා නිරුද්ධ වෙනවා මෙන්න මේ ඒ වේදනාව අනිත්‍ය වෙන ක්ෂය වෙන වැය වෙන ධර්මතාවය තමයි වේදනාවේ ආදීනවය ඒ වේදනාව කෙරෙහි යම් චන්දරාගයක් තියෙනම් චන්දරාග ප්‍රහාණයක් තියෙනම් මෙන්න මේක තමයි වේදනාවේ නිස්සරණය කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. අන්තට පිරිදෙජන්ට මෙන්න මේ ටික පෙන්වන්නද ඒ අය මේක කිව්වහම සපේලා කියන්න දන්නේ නැහැ. එතකොට ඒ අය විහෙකට ඉදරක්පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ කාමයට කාමයේ ආස්වාදයට ආදීන නිස්සාරණයක් ගැන පෙන්වලා මහන්නේ යම් කිසි කෙනෙක් කාමය කාමය ආස්වාදයක් නිස්සාරණයක් කියන ධර්මතාවයේ තතුසේ නොදකී නම් තමන් හෝ කාමයේ පිරිසිඳ දකිනවා අනිත් අයව හෝ කාමයේ පිරිසිඳ දක්වනවා යන කාරණාව विद्यमान වෙන්නේ කවදාවත් වෙන්නේ නැහැ. අපි දන්නවා කාමයේ පිරිසිඳ දකින මට්ටමට ආවම අනාගාමී කියලා කියන්නේ. එතකොට අනාගාමී වෙන්න නම් කාමයේ කෙනක පිරිසිඳ දකින්නම වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් කාමයේ ආස්වාදී ආස්වාදී විසින් ආදීනව ආදීනව විසින් නිස්සරණේ නිස්සරණේ වශයෙන් තතුසේ නොදනිනන් තතුසේ නොදකිනන් කවදාවත් කාමයේ පිරිසිඳ දකින්නව හෝ අනිත් අයව කාමයේ පිරිසිදු දැකීමේ සමාදම් කරවනවා කියන ධර්මතාවය වෙන්නේ නැහැ කියලා පෙන්වනවා. අතීතෙදිත් එහෙමයි යම් කිසි කෙනෙක් කාමයේ පිරිසිදු නොදැක්කනම් කාමයේ කාමයේ ආස්වාදී ආදීන නිස්සාරණය නොදැක්කනම් එයා අතීතෙදි පිරිසිදු දැක්කේ නැහැ දැන් දකින්නෙත් නැහැ අනාගතෙට දකින්නේ එතකොට ඒ වගේම යම් කිසි කෙනෙකුට මේ රූපය කියන්නේ රූපේ නිසා සැපක් සොම්නස කරන මේක තමයි ආස්වාදේ. රූපේක ආදීනව කියන්නේ මෙන්න මේකයි කියලා ඔය කියපු විදිහට රූපය ආදීනව දකිනවා. රූපේ නිස්සරණය කියන්නේ ඒ අරඹය යම් චන්ද්‍රාගයක් කරන එක දුරු කිරීම කියලා. තතුසේ නොදනේ නම් නොදකේ නම් තමන් හෝ රූපය පිරිසිඳ දකිනවා අනුන් හෝ රූපය පිළිබඳ දැකීමේ යොදවනවා කියන මේ කාරණාව ලැබෙන්නේ නැහැ. යම් කෙනෙක් මේ වේදනාවත් වේදනාවගේ ආස්වාදයට ආදීනවත් අතසේ නොදනින නොදකිනං තමන් හෝ වේදනාව පිරිසිඳ දන්නවා දකිනවා අනුන් හෝ වේදනාව පිරිසිඳ දැනීමෙහි දැකීමෙහි සමාදම් කරනවා කියන මේ කාරණාව වෙන්නේ යම් කෙනෙක් මේ වගේ කාමයට රූපයට වේදනාවෙත් ආස්වාදයට ආදීනවත් නිස්සාරණයක් දන්නවා නම් එයා ඒ ධර්මෝ පිරිසිඳ දන්නවා පිරිසිඳ දකින්නවා කියන කාරණාව ලැබෙනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඒ නිසා මෙන්න මෙතනදී පින්වතුනි අපිට තියෙන බොහෝම වටිනා හිතන්ට තන ඇත්තටම යම් කිසි කෙනෙකුට මේ කාම වස්තු කෙරෙහි අපි ওই තිස්සලත් කතා කරලා තියෙන ලෝකෝත්තර දර්ශනයක් ගැන ස්පර්ශ ආයතන හය තුල ලෝකේ උපදින පින්වතුනි මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති ඇති දකින මට්ටම තමයි ලෝකෝත්තර කියලා කියන්නේ. ලෝකෝත්තර කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති ඇති අපිට කවදාවත් දකින්න පුළුවන් කමක් නැහැ දකින්න බෑ දකින්න පුළුවන් කමක් නැහැ දකින්න බෑ මේ ආවර්ණීය ධර්මයන්ගෙන් අපේ මනස වැහිලා තියෙන නිසා ආවර්ණීය ධර්මයන්ගෙන් මනස වැහිලා තියෙන නිසා ඒ ආවර්ණීය ධර්මයන් අතර ප්‍රධාන එක තමයි කාමච්ඡන්දය කාමයට ඇති කැමැත්ත ඉතින් මේ කාමයේ කෙරෙහි රූපය කෙරෙහි වේදනාව කෙරෙහි අපි ඒකේ ආස්වාදය මෙහෙම නේද? බොහොම ටිකයි නේද? ආදීනව මෙච්චර මෙච්චරක් තියනවා නේද? කියලා නොදකින තාක් නොදකින තාක් ඒ කාමයේ ආරම්භය හිතේ තියෙන තණ්හාව අතහැරෙන්නේ නැහැ. රූපේ ආරම්භය තියෙන හිතේ තියෙන කෑදරකම අතහැරෙන්නේ නැහැ. වේදනාවේ තියෙන කෑදරකම අපේ හිතෙන් අතහැරෙන්නේ නැහැ. ඇයි ඒ? අපිට අර ආදීනව වැහිලා නිසා ආදීනව වැහිලා නිසා නිස්සරණේ වැහිලා නිසා ආස්වාද මාත්‍රෙම විතරක් හිත පුන පුනා පුන පුනා සීකරනවා රූපයක් දැක්කහම දැකපු රූපය ඒ රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් නිසා ආස්වාදය විතරක්ම හිත පුන පුනා පුන පුනා ඇසුරු කරනවා අරමුණු කරනවා මෙහෙම ආස්වාදයක් විඳින තැනක ලැබෙන තැනක විඳින්න ගියාම මෙච්චර මෙච්චර ආදීනවියක් වෙනව නේද කියලා දන්නේ නැත්නම් ඒ ආදීන ස්වභාවය නිතර නිතර නිතර නිතර හිතට තමන්ම තමන්ගේ හිතට නොපෙන්නනවා නම් එයාට ආස්වාදෙ නිමිත්ත විතරයි තියෙන්නේ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එයා කවදාවත් ආස්වාදී ආදීන නිස්සාරණේ තපසේ නොදකී නම් මේ කාමයේ පිරිසිඳ දකින්නවා කාමයේ අරඹය චන්ද්‍රාදී හික්මෙනවා කියන කාරණාවක් ලැබෙන්නේ නැහැ කියලා. එතකොට යම් කිසි කෙනෙක් ආදීනව පැත්ත දන්නේ නැහැ ඒක මෙනෙහි කරන්න පෙන්වන්නෙත් නැහැ නිස්සරණය කියන්නේ නිදීම කියන්නේ මේ ආදීන ඔක්කොගෙම මිදුණා නේද යම් වෙලාවක මම කාමයෙන් මිදුණොත් කාමයෙන් මිදුණා කියන්නේ මේ ආදීන ඔක්කොගෙම මිදුණා බලන්න එතකොට ඒක තියෙනවා මොකද්ද නිස්සරණය කියනකොට රූපෙම විතරක් නෙමෙයි මිදෙන්නේ රූපේ නිසා එන කාමයෙන් විතරක් නෙමෙයි මිදෙන්නේ. කාමේ නිසා එන ඔක්කොම ආදීනෙම මිදෙනවා. කාමයේ තියෙනකොට ආස්වාදයේ ටිකයි හැබැයි මෙච්චර මෙච්චර ආදීනයක් නිඳ වෙනවා. කාමයෙන් මිදුනොත්, නිස්සරණය වුනොත් <clears throat> ආදීනෙම නිස්සරණය වෙනවා. මොකද්ද? ආන්තර ඉස්සෙල්ලා කිව්වා වගේ කාමයේ නිසා කාමයේ හේතුයෙන් මේ මේ වගේ රස්සාවල් කරන්න ඕනේ මේම මේම කියලා පෙන්නපු ඔක්කොම ආදීනෝ ටිකනොත් මිදෙනවා. කියලා දන්නේ නැත්තම් දන්නේ නැති කෙනාට ආස්වාදය විතරයි ඉතුරු වෙන්නේ හිතන්න. ආදීනව දන්නේ නැහැ, නිස්සරණය දන්නේ නැහැ. නිස්සරණය දන්නේ නැහැ කියන්නේ කාමෙන් මිදුනහම කාමයේ මිදීමත් එක්කම මෙන්න මේ සියලුම ආදීන විනුත් මම මිදෙනව නේද? මේ වගේ අනුන්ට සේවය කරන්න වෙන්නේ ගහ බැන ගන්න වෙන්නේ යුද්ධ කර ගන්න වෙන්නේ මරා ගන්න වෙන්නේ දඬුවම් විඳින්න වෙන්නේ දුගතියකට යන්න වෙන්නේ නැහැ බලන්න කොයි ටිකනේ නිවන කියන එකේ තියෙන්නේ මේ ආදීනෝ නැතිකම උන ආදීනෝ ටිකක් නැති වෙනව නේද කියලා දන්නේ ආදීනෝ දන්නේ ආදීනව දන්නෙත් නැහැ ආදීනව ටික නැති වුණොත් මෙන්න මේ මේ ධර්මයන්ගෙන් අපි මිදෙනවා නේද කියලා නිස්සාරණේ දන්නෙත් නැති වෙනකොට ලෝකයට ඉතුරු වෙන්නේ ආස්වාදේ හැම වෙලාවෙම ඇහැට රූපයක් පෙනුනහම සැපසහගත නිමිත්තම හිත හිතා ඉන්නවා ප්‍රියසහගත සද්දයක් ඇහුනහම ඒක හිත හිතා ඉන්නවා සැපසහගත රසක් සුවඳක් කායික ස්පර්ශයක් ලැබුණාම හිත පුන පුනා පුන පුනා ඒකම ඒකම තලු මර මරා ඉන්නවා ආවර්ජන කර කර ඉන්නවා දවල් 30වට තැන් තැන් වලට ගිහිල්ලා හරක් වගේ ගවයෝ ඒ තමන් කාපු බීපු දේවල් නැවත නැවත ආවර්ජන කර කර ඉන්නවා වගේ හිත මොකද කරන්නේ දැකපු රූපයක් දැක්කහම ඒකේ සතුටුදායක නිමිත්තක් ඇති වුනහම සද්දයක් අහලා සතුටක් ඇති වුනහම ගන්ධයක් දැකලා සතුටක් ඇති වුනහම ඒක නැවත නැවත නැවත නැවත ආවර්ජනා කර කර ආවර්ජනා කර කර හිතේ හිතේ පවතින ඕක තමයි කාමච්ඡන්දය කියන්නේ මේ ස්වභාවය නිසා කාමච්ඡන්දය කාම රාගය කාම නන්දිය කාම තණ්හාව කාම ස්නේහය කාම මුර්ඡාව කියන එක බෙහෙවින් වැඩෙනවා නමුත් ඒකට ප්‍රතිපක්ෂ හැටියට මේ කාමයේ විඳිනකොට මෙහෙම මෙහෙම ආදීනෝ ගොඩක් විඳින්න තියනවා නේද කියලා දන්නෙත් නැහැ ඒ බව පෙන්වන්නෙත් නැහැ යම් වෙලාවක කාමයේ ආරම්භය තණ්හාව මම අතහැරියොත් කාමයෙන් තණ්හා නොකොලොත් එතකොට කාමයේ නිස්සරණය නිදුනොත් කාමයන්ගේ මිදුනොත් තණ්හා නොකට මම මේ සියලු ආදීනෙවෙත් මිදෙනවා නේද මේ ජරා මරණ දුක මේ දුකෙන් මිදෙනවා නේද කියලා නිස්සාරණයක් දන්නේ නැති වුණොත් ඒ පැත්ත යා හිතන්න දන්නේ ඒ නිසා තණ්හාව බෙහෙතෙන් වැඩෙනවා තණ්හාව වැඩෙනවා කියන්නේ නීවරණ වැඩෙනවා නීවරණ වැඩෙනකොට අන්න අර ඇත්ත ඇති ඇති කවදාවත් දකින්න වෙන්නේ එයා ජරා මරණ අනුවම යන අවිද්‍යාව ඇතුළෙම උපදිලා අවිද්‍යාව ඇතුළේම මරණයටපත් වෙන හරියට පෝරකයට නියම වෙච්ච දඬුවමට නියම වෙච්ච කෙනෙක් වගේ මරණයට නියම වෙච්ච කෙනෙක් වෙනවා කාමයේ ඇසිරි කළ පමණක. තම හිතන පින්මුතට තේරෙනවා ඇති කියලා. ඒ වගේම මේ වේදනාව නිසා වේදනාවේ ලස්සනකම නිසා වේදනාව නිසා සැපක් සොම්නසක් එනවා නම් මේක වේදනාවේ ආස්වාදය මේ මේ සෝරි රූපයේ ආස්වාදය අනේ ඒ රූපයට මෙහෙම මෙහෙම දේවල් වෙන්න පුළුවන් නේද කියලා ආදීනව දකිනවා නම් හිතනවා නම් අර ආස්වාදය තුල හිත රැඳෙන්නේ නැහැ. නමුත් එහෙම ආස්වාදය විතරයි බලන්නේ ආදීනව පෙන්වන්න දන්නේ නැහැ. යම් වෙලාවකදී රූපයට තණ්හා නොකළොත් රූපේ මිදුනොත් මේ වගේ ආදීනිය මිදිලා නේද? මොකද්ද? අර ජරාවෙන් මිදලා 80 90 ගියා වූ රූපය ඇසුරු වෙන මට්ටමේ මිදෙනවා. ලෙඩ රෝග හැදිලා මල මුත්‍ර ගොඩේ වැටුණුකම මිදෙනවා. ඒ වගේම මේ ශරීරයකට ඉදිමිලා නිල් වෙනවා මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් ශරීර ලැබෙන කම මිදෙනවා කියලා නිස්සරණේ දන්නෙත් නැති වුණොත් රූපය ආදීනව දන්නෙත් නැහැ රූප නිස්සරණේ දන්නෙත් නැති වුණොත් එයා රූපය ආදීනව ගැන මෙනෙහි කරනවා හිතේ හිතේ හිතනවා නිස්සරණය ගැන නිස්සරණය කියනකොට රූපය ආරම්භය රූපය ආරම්භය තණ්හාව නැති කිරීමයි රූපේ නිස්සරණය කිව්වම ඒ විතරක් නෙමෙයි රූපය ආරම්භය තණ්හාව නැති කළොත් ඒ රූප නිස්සරණය නිසා මෙච්චර දෙයක් මට ලැබෙනවා ඒ රූපය නිසා ඇති වෙන යම් ආදීනෝ තියෙනවා නම් ආදීනෝ සියල්ලෙන්ම මිදිලා මිදිච්ච සුවය ලැබෙනවා. ඒ සියලු ආදීනවයන්ගෙමත් මිදෙනවා. රූපේ විතරක් නෙමෙයි මිදෙන්නේ. රූපේ නිසා එන ආදීනව මිදෙනවා. රූපේ තියෙනකොට රූපේ විතරක් නෙමෙයි තියෙන්නේ ආදීනවක් තියෙනවා. මෙන්න මේ විදිහට දැනගත්තාම මේ විදිහට දැනගත්තේ නැති වුනහම දැකගත්තේ නැති වුනහම රූපේ ගැන මෙනෙහි කරන ආදීනව දන්නේ නැහැ. ඒ හින්දා මෙනෙහි කරන්නේ නැහැ. ඒ වගේම රූපේ නිස්සරණය දන්නේ නිස්සරණ ආනිසංසය දන්නේ නැහැ. ඒ හින්දා නිස්සරණයට මෙනෙහි කරන්නේ නිස්සරණ ආනිසංසයට මෙනෙහි කරන්නේ නැහැ. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද ආස්වාද මාත්‍රය. හිත හැම වෙලාවෙම බස් එකේදී යන දැකපු කෙනා, කඩේදී දැකපු කෙනා, කාර්යාලයේදී දැක්කපු කෙනා කියලා අර රූපයේ ලස්සනට අහුවෙච්ච ආස්වාද මාත්‍රයක් හිත හිත හිත හිත හිත හිත හිත හිත තියෙනවා. එතකොට රූප රාගයේ බෙහෙවින් වැඩෙනවා. රූප රාගයේ බෙහෙවින් වැඩෙනවා. එයාට නීවර ධර්ම ඇති වෙද්ද ඒකද හේතුව. ඒ වගේම වේදනාව කියලා යමක් තියෙනම් ඒ වේදනාව වේදනාව කියන ධර්මය ලෝකෙ තුල කුමන ආකාරයේ සැපක් තිබුණත් දුකක් තිබුණත් ඒ කුමන ආකාරයේ සැපක් තිබුණත් ඒ සැපේ ගන්න මහ විහෙසක් විඳින්න ඕනේ මහ දුකක් විඳින්න ඕනේ අපි උග්ගහකින් පැණි ටිකක් අරගෙන රසය විඳින්න නම් ඒක ගොඩාක් වෙලා කටේ දාලා හපලා හපලා හපලා ඉවරලා බොහෝ තව මහන්සි වෙන වැඩක් කරලා අපි මේකෙන් ආස්වාදය ගන්නවා වගේ කාමයේ තුල යම් සැප වේදනාවක් විඳින්න අපිට බොහෝ වෙහෙසක් වෙන්න වෙනවා. අපි උදාහරණයක් නිකන් ගමු. සමාහිත හොඳ රස මිහිරි බත් වේලා කනකොට රසයි. නිකමට හිතන්න ওই බත් වේලා කන්න කුඹුරු කරන තැන ඉඳලා නියර රහිනවා, හානවා, මඩෝනවා, පෝරු ගන්නවා වපුරනවා එතකොට තෙල් ලිහිනවා තනකොළ සුද්ධ පවිත්‍ර කරනවා ඊට පස්සේ ඒ භවභෝග සත්තු කන්නේ තියෙන රකින්නවා ආරක්ෂා කරනවා රැකලා ආරක්ෂා කරලා ඊට පස්සේ ගොයන් කපනවා ඒවා මිටි බඳිනවා ඒවා අදිනවා ඊට පස්සේ ඒවා කපලා පොඩි කරලා පාගලා ගෙදරට ඒවා වියලනවා ආපහු ගෙදරට ගේනවා වීත් වේලනවා ඊට පස්සේ ඒවා මූලට ගෙනලා හාල් කරනවා ඊට පස්සේ හාල් ගරනවා හොදනවා ඊට පේ තියනවා ඒකවත් උයනවා අන්තිමට ඔච්චර රටාවකින් එක තප්පර 10ක් 15ක් විතර දිවට ස්පර්ශ වෙනකොට ආපහු අනිත් පැත්තේ බඩේ තියෙන එක දුකක් එක අසුචියක් වෙලා මේ විශාල චක්‍රයක රවුමක එක මොහොතයි තියෙන්නේ ඒත් ආදීනෝ ගොඩායි ආස්වාදයේ ටිකයි කියලා අපි දන්නේ නැති වුනහම හිත අර ආදීනව ස්වභාවය වහලා ආස්වාදේ ආස්වාදේ විතරක් හිතනවා. ඒ වගේ ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ ඒ වගේ මෙතනදී මේ කාම භූමිය යම් වේදනාවක් අපිට විඳින්න වෙන්නේ යම් විශාල ආස්වාදයක් විඳලා. මිනිස්සු විශාල ආදීනයක් විඳලා විශු පුඩි වේදනාවක් විඳින්න වෙන විශාල ආදීනයක් විඳලා. ඉතින් යම් වේදනාවක් විඳිනකොට ආදීනව නැති මට්ටමේ වේදනාවක් වේදනාවක් නියම ආස්වාදයේ කියලා යමක් තියෙනම් ඒක පණවන්න වෙන්නේ ධ්‍යාන මට්ටමින් විතරයි කාම මට්ටමේ සැපයක්වත් බුදුරජාණන් වහන්සේ සැපේ සැපේ මට්ටමවත් ආස්වාදයේ හැටියට පෙන්වන්නේ නැහැ වේදනාවේ. එතන සැප වේදනාවක් තිබුණාට ඒ තියෙන සැපයවත් මේ ආස්වාද වේදනාවේ ආස්වාදයේ හැටියටවත් පෙන්වන්නේ නැහැ. එච්චර ආදීනයක් ඒකේ. එතකොට එච්චර ගුණක් නැදයි වේදනාව නමුත් ප්‍රථම ධානා මට්ටමේ ධානා මට්ටමේදී උපදින සැපයක් තියෙනවා මෙන්න මේ ධාන සුඛය තමයි වේදනාවේ ආස්වාදයේම නිදුක් බව තියෙන ආස්වාදය. ඒ වේදනාවෙත් ආදීනයක් තියෙනවා මොකද ඒ සැපේද අනිත්‍යයි විපරිණාම වෙනවා වෙනස් වෙනවා. ඒ නිසා වේදනාව කෙරෙහි යම් ඡන්ද රාගයේ දුරු කිරීමක් තණ්හාවගේ දුරු කිරීමක් තියෙනවා ඒක තමයි නිස්සාරණය. ඒ වේදනා නිස්සාරණය එනකොට රහත් වෙනවා. අර කාමයේ නිස්සාරණයෙන් රූපය අරබය නිස්සාරණය වෙනකොට කාම තණ්හාව රූප තණ්හාව අතරනකොට අනාගාමී වෙනවා. වේදනාව අරබය තණ්හාව අතරනකොට රහත්ම වෙනවා. එහෙම වෙන්නේ මෙතනයි ඒ කාමයේ ආරම්භය, රූපයේ ආරම්භය, වේදනාව ආරම්භය, නිස්සරණයයි ආදීනවයයි නිස්සරණය දෙක නොදන්නකොට නොදකිනකොට කෙනා කෙනාගේ සිත්වලට ලෝකයාගේ සිත්වලට කාමයේ ආස්වාදයේ රූපී ආස්වාදයේ වේදනාවේ ආස්වාදයේ විතරයි ඉතුරු වෙන්නේ මෙනෙහි කරන්නේ ඒක මෙනෙහි කරනකොට මෙනෙහි කර කර මෙනෙහි කර කර ආවර්ජනා කර කර හිත තියෙනකොට කාමයේ කෙරෙහි ආස්වාදයේ විතරයි පේන්නේ රූපයේ කෙරෙහි ආස්වාදයේ විතරයි පේන්නේ බෙහෙවින් තණ්හාව වැඩෙනවා කාමයේ බැඳෙනවා රූපේ බැඳෙනවා යම් වෙලාවකදී කාමයේ ආස්වාදයේ වගේම මෙබඳු මෙබඳු කාමයේ ආස්වාදෙ විඳින්න ගිය කෙනාට ආදීනයක් තියෙනවා කියලා පෙන්වනවා නම් ඒ වගේම රූපය අරඹයා මෙබඳු මෙබඳු ආස්වාදේ වගේම ආධිනියක් තියෙනවා කියලා පෙන්වනවා නම් කාමයේ මිදුණොත් රූපයෙන් මිදුණොත් මිදීම නිස්සරණය කියන්නේ ඒකෙන් විතරක් නෙමෙයි මේ ආධිනෙවිනුත් මිදෙනවා නේද කියලා නිස්සරණ ඥාන සංසත් පෙන්වනවා නම් පින්වතුනි මේ හිතට හිතන්න තව පැතිකඩක් ඉතුරු වෙනවා මේ හිතට හිතන්න තව පැත්තක් එනවා ආන් ඒ කාමයේ ආස්වාදයේ රූපය ආස්වාදයේ විතරක් නෙමෙයි ආදීනව රූපේ ආස්වාදිත කරන ආදීනව පැත්තත් හිතනකොට හිතනකොට මනස ඉබේම නෙක්ඛම්මයට බර වෙනවා. නෙක්ඛම්මයට බර වෙනවා. අර රූපේ ආරම්භය, කාමයේ ආරම්භය, ඡන්දේ, රාගේ, ඡන්ද රාගේ බෙහෙවින් අඩු බවට මට සිලුට බවටපත් වෙනවා. රාගේ නැති වෙනවා. ඔය විදිහට බලනවා. එතකොට ලෝකෝත්තර මාර්ගයේ උපදිනවා මේ බඹයක් පමණ ශරීරය තුලින් ලෝකේ උපදිනවා කියන එක දකින්න පුළුවන්කම අර ස්කන්ධයන්ගේ උදේවැය කිසිදු අපහසුාවක් නැතුව දකින්නවා දකින්නකොට තණ්හා අනුශේම ගෙවිලා යනවා තණ්හා ලෝකෝත්තර මාර්ගයෙන් තණ්හා අනුශේ ගෙවෙන්නේ තණ්හා අනුශේ ගෙවෙන්නේ නැහැ නීවරණ ඇතිතා සමාධින් වික්කවේ භාවේත සමාහිතේ චිත්තේ යතබුතම් පජානාති මහාන සමාධි වඩන සමාධි වඩනකොට ඇත්ත ඇති ඇති දකිනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා මේ සමාධි වඩා ගන්න බැරි ඇයි කාමචන්දේ කාම වස්තුවම හිත පුන පුනා පුන පුනා පුන පුනා හිත හිතා හිත හිතා ඒ පැත්තට හිත වැටෙන නිසා ඕගොල්ලෝ gedara දොරේ වැඩ කටයුතු කරනකොට හැම වෙලෙම කාමයන්ගේ ආදීනව පෙන්වන්නකෝ කාමයන්ගේ නිස්සරණය පෙන්වන්නකෝ කාමේ විඳින්න වෙන කෙනාට මෙහෙම මෙහෙම දේවල් වෙනවා මෙහෙම මෙහෙම දේවල් කරන්න වෙනවා මෙබඳු මෙබඳු දුකෙනුත් එහෙනම් විඳින්න වෙලා නේද කාමේ මිදුනොත් මේ දුකෙන් මිදෙනව නේද නිස්සරණය කියන්නේ කා රූපෙන් විතර කාමෙන් විතරක් නෙමෙයි එහෙනම් මේ දුකෙනුත් නිදහස් වෙලා නේද කියලා නිස්සංසනේ ආනිසංසත් වෙනවා හිත හිතා ඉන්නකො ආපහු භාවනා මධ්‍යස්ථාන වලට යන්න ඕනේද කියලා නීවරණ චිත්තය ගෙවෙන්නේ නැද්ද කියලා. වැඩ කටයුතු කරනකොට උයනකොට පියනකොට ඔය හැම වෙලාවකම රූපය ගැන ආස්වාදයේ විතරක් නෙමෙයි රූපය කියන්නේ මේ රූපය මෙහෙම මෙහෙම ලස්සනට උනාට මෙහෙම මෙහෙම වෙන්න පුළුවන්කම තියෙනවා ආදීන බයි. ඒකේ තණ්හාව නැති කළොත් රූපයෙන් විතරක් නෙමෙයි රූපය නිසා මේ මේ විදිහට වෙන ආදීන වෙනුත් මිදෙනව නේද? මේ සර්ර ආනිසංසය පෙනේ. ආදීන වෙනුත් නිස්සාරණ වෙනවා නේද කියලා පෙන්න පෙන්න ඉඳ හිත කාර්යාලෙදි දැක්ක ලස්සන කෙනා එතකොට පාරේ දැක්ක ලස්සන කෙනා වැඩ පොළේදී දැක්ක ලස්සන කෙනා උද්‍යාන දැක්ක ලස්සන කෙනා කියා ලස්සන ලස්සන රූප විතරක් හිත හිතා හිත තලු මරන ගතිය අතහරින්නේ නැද්ද කියලා. රූප තණ්හාව අතහැරෙන්නේ නැති වෙයිද කියලා. එතකොට ඉබේමයි පින්වතුනි නීවරණ චිත්තේ හිට වෙන්නේ. නීවරණ චිත්තය ගෙවෙන්නේ. එහෙම නීවරණ ගෙවුණු කෙනාට නීවරණ ගෙවුණු කෙනාට නිවන බොහෝ දුර නැහැ. බුදුහාමුදුරු දේශනා කළ අපිට ඇහැට රූපයක් පේන්නේ කොහොමද කියන කාරණාව බලන්න සිහිය යොමු කරන්න විතරයි ඕනේ. මහණේ සමාධි වඩන්න සමාධි වඩනකොට ඇත්ත ඇති හිත දකින්න මොකද්ද? ඇහි ඇත්ත ඇති හිත දකින්න රූපේ දකින්න චක්කු විඤ්ඤාණය දකින්න චක්කු සම්පස්සේ නිසා යම් සුවක් හෝ දුකක් හෝ නොදුක් නොසෝ වේදිතෙක් වෙන හේද දකින්න. එහෙනම් සමාධිය අඩුකම සමාධිය අඩුවෙන්න හේතුව කාමයේ තණ්හාව අතහැරෙන්නේ නැතිකම. ඒකට හේතුව කාමයේ ආදීනව නිසා රඳන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාමයේ ආස්වාදයේ ආදීනව නිස්සරණේ රූපයේ වේදනාවේ ආස්වාදයේ ආදීනව නිස්සරණේ තතුසේ නොදකින කෙනා කවදාවත්ම තමන් හෝ ඒ දුක පිරසින් දකින කාමයේ පිරසින් දකිනවා කාමයේ ගෙවා ගන්නවා අනුන් හෝ කාමයේ පිරසින් දකින එක ගෙවා ගැනීම සමාදම් කරනවා කියන කාරණාව ලැබෙන්නේ ඉතින් මේ ලෝකෝත්තර මාර්ගයේ උපදවා ගන්න බෙහෙවින් විවහල් වෙන බොහොම වටිනා පරිසරයක් මේ භාවනාවක් ගෙදර දොරේ වැඩ කටයුතු කරමින් කරන භාවනාවක් ගැන මේ සූත්‍රයෙන් ඔබට අපිට කියලා දෙනවා. ඉතින් අද මේ දේශනාවන් කියලා දුන්නු කරුණු නිතරම ජීවිතයෙන් හිතන්න බලන්න ඔබට ගොඩාක් නෙමෙයි නබෝ දවසක මොන තරම් ඇත්තද මේ බුද්ධ දේශනාව කියලා. ඒ කාමයෙන් රූපයෙන් මිදිච්ච මිදෙන සහනය තමන්ගේ මනසට දැනෙන්න ගනි. ඉතින් නිරාමිස මේ ධර්මයේ සඳහා හැම දිනාම උත්සාහවත් වෙලා ඒ නෙක්කම් කාම යන්ගෙන් නික්මීමේ සුඛය රූපයන්ගෙන් නික්මීමේ සුඛය මේ ජීවිතේම උපදවාගෙන වාසය කරන්න මේ දුක්ඛ සසරෙන් ගිවා ගන්න හැම දිනාට මේ දේශනාව හේතු පුනස්සීම වේවා කියලා අපි පින්වන්ත දේශනාව අවසන් කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි